ඉක්කිගසාහනන අතීතයක කඳුළු එක්ක ගනුදනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා නැහි තුන්යම මාරවතා මැදියම් මහර අදටත් හිතයිගිලෙනවා නින්දෙන් හැරී කළුවරේම යලි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා රිදුමක් වාගේ කිසිදා සුව නොවෙන සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තැන ගොුණු කඳුරුම බොරුවනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් Agim Adonai.